ඉන්දික මහත්මයා අවසර අපේ හම්දුරනේ ඔබ වහන්සේට ඇහෙනව නේද? ඇහෙනවා. හම්දුරනේ මට පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අර මනතුංග මහත්මයා මතු කරපු කාරණයක් එක්කම මට මේ බුදුහාමුදුර බුදුරජාණන් වහන්සේ හම්දුරනේ දැන් අර සාමාන්‍ය උන්වහන්සේ අපි මහා කාරුණික ආනන් වහන්සේ කියලා කියනවා. නමුත් මම දැකලා තියෙනවා හම්දුරනේ උන්වහන්සේ සමහරලාට අර භික්ෂුන් ඇතම් භික්ෂුන් වහන්සේලාට දෝෂාරෝපණය කරලා තියෙනවා. සමහරලාට වික්ෂුන් වහන්සලා මේ එළවගෙන තියෙනවා. ඒ වගේම මේ ඒ සමහර සූත්‍ර අවසානයේ ඒ කියන්නේ වික්ෂුන් වහන්සලා අසතුටටපත් වෙලා තියෙනවා ඒ ධර්මදේශන අහලා කියන කියනවා. එතකොට ඒ වගේ ඒ වගේ අපේ කියන්නේ බුදුරජාණන් වහන්සේ එහෙම අර හැම වෙලාවෙම මේ නිකන් මයි මේ ඒ කියන්නේ උන්වහන්සේගේ මේ මොනවාද හැසිරීම සමහර වෙලාවට වෙනස් වෙන වෙලාවල් තියෙනවා වගේ මෛත්‍රියෙන් එහාට ගිහිල්ලා. එතකොට හඳුනේ ඒක උන්වහන්සේ අර ඒ ඒ එතකොට අපිටත් ඒකෙන් දැනගන්න තියෙන්නේ අපිත් අර නේ හැම වෙලාවෙම මේ යහපත් විදියටම හිටියොත් අර අර සීලව නාගරාජ ඒ අර ධර්මිටියට බැඳගෙන යන ඔන්න ඒ වගේ ප්‍රශ්නයක් වෙන්න වෙන්න පුළුවන් නේද හාමුදුරනේ. එතන එහෙම දෙයක් තියෙනව නේද හාමුදුරනේ. දැන් ඒ ඉන්දික මහත්තයා මතු කරන කාරණේ හරි. හැබැයි ඒක අපි විග්‍රහ කරගත යුත්තේ ওই විදිහට නෙමෙයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මේ අපි හිතාගෙන ඉන්න විදිහේ නිකන් ඔළුව අත ගන්න නලවන වැඩක් නෙමෙයි. මහ කර්තව්‍ය කියලා කියන්නේ දුකටපත් වෙච්ච කෙනාගේ දුක දුරු කරන්නට කැපවීම. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට එක අවස්ථාවක එනවා කේසි කියන අශ්ව දමනය කරන කෙනෙක්. එවිටින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මම අශ්ව ධම්මසාරතේ ඔබ වහන්සේ පුරුෂ ධම්මසාරතේ. ඔබ වහන්සේ කොහොමද පුරුෂව දමනය කරන්නේ? එතකොට බුදුහාමුදුරුව අහනවා ඔබ අශ්වධම්ම සාරථි නිසා ඔබ කියන්නකො කොහොමද ඔබ අශ්වය দমনය කරන්නේ ඔහු කියනවා මම අශ්වය দমনය කරන ක්‍රම තුනක් තියෙනවා. එක්කෝ හොඳින් দমনය. නැත්තම් නරකින් නැත්තම් හොඳ නරක දෙක මිශ්‍ර කරනවා. හොඳින් দমনය කරනවා කියලා කියන්නේ ඔළුව අත ගාලා පිට අත ගාලා කණ්ඩ දීලා හොඳට පහසුකම් දීලා උට ආදරෙන් උගේ හිත් දිනාගෙන අවනත කරගන්න. ඒක තමයි පළවෙනි ක්‍රම. එහෙම කරන්න බැරි නම් කණ්ඩ නොදී වතුර නොදී බෙල්ල හිර කරලා කනුවට තියලා ගැට ගහලා කස පහර ගාලා තලලා පීඩා කරලා එහෙම බය ගන්නලා ඒ සතාව අවනත කරගන්න. සමහර අවස්ථාවලදී අවස්ථාවෝචිතව ඒ දෙකම පාවිච්චි කරලා අශ්වය හික්මවන අවස්ථාවලුත් තියෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඒ ක්‍රම තුනටම හික්මවන්න බැරි වුණොත් මොකද කරන්නේ? එතකොට මරලා දානවා. මොකද ඒ ඒ සතා නිකන් අපේ කුලයට කැලලක්. මොකද මෙච්චර පාරම්පරිකව අපි අශ්වෝ দমনය කරන කුලයක් හැටියට ප්‍රසිද්ධයි. එතකොට අපිට ඒක කරගන්න බැරි වුණා කිව්වොත් ඒක කැලලා. නිසා ඒකට ඉඩ තියන්නේ කෙලින්ම මරලා දාන්න. පස්සේ දැන් කේසි ඊළඟට අහන බුදුහාමුදුරන්ගේ දැන් ඔබ වහන්සේ කොහොමද පුරුෂෝ দমনය කරන්නේ? මාත් দমনය කරන්නේ ওই ක්‍රම තුනට තමයි. ඒ කියන්නේ එක්ක මෘදු විදිහට দমনය කරනවා නැත්නම් රළු විදිහට দমনය කරනවා නැත්නම් මිශ්‍රව দমনය කරනවා. මුදු විදියට দমনය කරනවා කියලා කියන්නේ යහපත ගැන කියා දෙනවා. මේ කුසලයයි, මේ කුසල විපාකයයි, මේ කුසල විපාකයේ ප්‍රතිඵලය හැටියට මෙහිමයි දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝකවල උපදින්නේ. මේකයි ප්‍රතිපදාව, මේකයි නිවන් මඟ කියලා ඒ විදිහට කියා දුන්නාම සාංශාරික වශයෙන් මනස ඒවට හුරු කරලා තියෙන, පුරුදු කරලා තියෙන වේගෙන් මේක ග්‍රහණය කරගෙන ඒ අය ඒ නිකලස් මාර්ගයට යොමු වෙනවා. හැබැයි සමහරු එහෙම හික්මවන්න අමාරුයි. ඒගොල්ලෝ අර රළු දේවල් වලට ඇබ්බැහි වෙලා. එතකොට ඒ රළු දෙයින් ඒගොල්ලෝ ගලව ගන්න රළු විදිහට ඒගොල්ලන් ආමන්ත්‍රණය කරන්න ඒ තමයි කොහොමද ආමන්ත්‍රණය කරන්නේ? මේ අකුසලයයි. මේ අකුසලයේ ආදීනව මේකයි. ඔබ මේක කළොත් මෙන්න මේ විදිහේ බරපතල විපාකයක් ඇති වෙනවා. ආදී වශයෙන් නරක පැත්ත පෙන්නලා බිය ගන්නවලා තැති ගන්නවලා එයයි සුබකට ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ අග්ගිකන්දෝපම සූත්‍රය දේශනා කරාට පස්සේ හාමුදුරු ලේවමනේ කළා කියලා. එතකොට සිවුරු ඇරලා ගියා. ඇයි ඒ? එතකොට මේ සංවේගය උපදවන්නට එතකොට ඒකෙන් ඒකෙන් යහපතක් සිද්ධ වුණා බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු ඒ කාර්ය නිසා භික්ෂුන් වහන්සේලා තැතිගත්තා බියපත් වුණා ඊට පස්සේ ඒගොල්ලෝ දුසිල්වත් නොවි සිල්වත් වෙන්න ඕන කියලා උත්සාහ කළා බැරි අය සමහරු සිවුරු ඇරලා ගියා ඊට පස්සේ මේක දැනගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ තව කාරණයක් දේශනා කරනවා මෙත්තාව උපදවා ගත්තාම අපිට මෙතන සමබර කරගන්න පුළුවන් එතන අන්න ඒ විදිහට තථාගතයන් වහන්සේ අර හොඳ පැත්ත විතරක් කියලා ගොඩ ගන්න බැරි නම් රළු විදිහට දැන් කෝටිල හාමුදුරුවෝ ත්‍රිපිටක ධර්මයේම අධ්‍යයනය කරලා අනිත් අයට 500ක් ශිෂ්‍යයින්ට දිනපතා ධර්මය කියා දෙනවා විනය කියා දෙනවා. හැබැයි උන්වහන්සේ සෝවන් ඵලයටවත් පත් වෙලා නැහැ. තථාගතයන් වහන්සේ දකිනවා මේ චරිතය නිකන් හිස් චරිතයක් නෙමෙයි. මෙයා ආවෙම මේ සසුනේ නිවන් දකින්න. දැන් හැබැයි ඒක අමතක කරලා මේ නිකන් අනිත් අයට කියා දෙදී නිකන් ගුරුවරයෙකුගේ භූමිකාව අරගෙන මම අනිත් අයට කියා දෙන කෙනෙක් කියන ඒ ඒ මාන්නය හිතට අරගෙන ඒ භූමිකාව උපාදාන කරගෙන දැන් මේ පවදින ආපු වැඩේ මතක මෙයාට මේක මතක් කරලා දෙන්නට ඕන කියලා බුදුහාමුදුරු මොකද කරන්නේ තුච්ච කියන නම එකතු කළා මුලට තුච්ච කෝටිල මෙහාට එන්නේ තුච්ච කෝටිල මේක අරන් ගිහින් තියන්නේ ආ තුච්ච කෝටිල ඔබ දැන් දාවේ අනිත් අයටත් කියනවා තුච්ච කෝටිල දැන් ඇවිත් ගියා දැන් හෝටල හාමුදුරුවෝ බැලුවා ඇයි මට මේ තුච්චය කියන තුච්ච කියන්නේ හිස් කියන එක. ඉතින් මම මෙච්චර මේ ත්‍රිපිටක ධර්මය ඉගෙනගෙන අනිත් අයට කියා දෙනවා මෙච්චර වැඩ කොටසක් කරාදී ඇයි බුදුහාමුදුරුවෝ මට මේ හිස් පොටිල කියන්නේ. එතකොට උන්වහන්සේට වැටහුණා මම තවම මාර්ගඵලයක් ලබාගෙන නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ මේකයි මට මේ මතක් කරලා දෙන්නේ. ඒ නිසා උන්වහන්සේ අර සියල්ල නවත්තලා වෙනම තැනකට ගිහිල්ලා භාවනා කරන්නට ගියා. ඒ ගියෙත් තවත් භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් ඉන්න තැනට මට මතක හැටියට 39ක්ද කොහෙද? ඒතකොට එතනට ගිහිල්ලා කෙලින්ම ගියේ මහතෙරුන් වහන්සේලාගෙන. මොකද Taman දැන් දැන උගත් දක්ෂ පක්ෂ හාමුදුරනවා. මහතෙරුන් වහන්සේ දැනගත්ත මෙයා මේ මාන්නෙන් එන්නේ. ඊපස්සේ කිව්වා නෑ නෑ මට වෙලාවක් නෑ අර අනිත් හාමුදුරුවන්ගෙන් ගිහින් ආයි. උන්වහන්සේ ළඟට ගිහින් කිව්වම උන්වහන්සේ ඊළඟ හාමුදුරුව. ඔහොම ඔහොම ගිහිල්ලා අර බාලම සාමණේර හාමුදුරුව දක්වාම මේ හාමුදුරුව යවුවා. ඊට අතර පොඩි හාමුදුරුව ළඟ ගිහිල්ලා දන ගහගෙන අනේ මට මේ මට භාවනා කමටහන්. ස්වාමීනි ඔබ වහන්සේ මට වඩා කොච්චර දැනුගත් කෙනෙක්ද? ඇයි මේ ඔබ වහන්සේ මේ මගේ ළඟ ඇවිල්ලා වැඳ වැටෙන්නේ? නෑ මට මේ නිවන් දකින්න ක්‍රමය කියලා. ඊට පස්සේ අර පොඩි හාමුදුරන්ට ඕන වෙනවා මේ හාමුදුරුවෝ ඇත්තටම කියන විදිහට කරන කෙනෙක්ද? ඒකේ පිහිටන්න පුළුවන්. ඊට පස්සේ එතන ඉස්සරහා ජල තටාකයක් තිබුණා. ඊට පස්සේ අර පොඩි හාමුදුරුවෝ අහනවා හොඳයි. ඔබ මම කියන දේ ඒ විදිහට පිළිපදිනවා. ඔව් පිළිපදිනවා. එහෙනම් කොහොමම ගිහින් අර ජල තටාකයට බහින්න. අර හාමුදුරු කොටල හාමුදුරු අර සිවුරු පෙරවගෙන එහෙමම සිවුරත් එක්කම ගිහිලා අර තටාකයට බැස සම්පූර්ණම අර සිවුරුත් එත පරිතර. ආ දැන් ගොඩට එන. එතකොට මේ විදිහට උන්වහන්සේ පරීක්ෂා කරලා බැලුවා අර මාන්නේ පැත්තකින් තියලා දැන් උන්වහන්සේ සූදානම්ද මනස සකස්. අන්න ඊට පස්සේ තමයි කමටහන් දුන්නේ. එහෙම තමයි උන්වහන්සේ රහතුන්. එතකොට තුච්ච කියලා නිග්‍රහ කරලා නිඳා කරලා කතා කළේ නැතිනම් උන්වහන්සේ කවදාවත් අර යහපත කරගන්න ඒක තමයි මහා කරුණාව කියන්නේ. දැන් අපට තියෙන්නේ කරුණාවයි රඟපෑමයි දෙක පටලවාගෙන. ඔළුව අත ගන්නවා නම් මෘදු වචන මෘදු වචන කතා කරන්න ඕන මෘදු වචනේ අවශ්‍ය තැනට. ඒ මෘදු වචනෙන් හානියක් නම් වෙන්නේ මේ මෘදු වචනේ එතනට යෝග්‍ය නැහැ. රළු වචනේ කතා කළාම අනිත් කෙනාගේ දුක දුරු වෙනෝ නම් යහපත සැලසෙනෝ නම් අර්ථය සිද්ධ වෙනෝ නම් එතනට අවශ්‍ය රළු වචනේ. ඒක ප්‍රකාශ කරන්නේ එතකොට අර්ථ සිද්ධියක් සඳහා. ඒක තමයි මොකක්ද දානේ ප්‍රිය වචනේ අර්ථචරයාව. ඉතින් ඒ අර්ථචරයාව හරියට දැනගෙන කරනවා නම් තමන් ඒක ප්‍රඥාවෙන් සහ කරුණාවෙන් කරන්න ඕන. හැබැයි එතනට අවශ්‍ය වෙන රළු බව නම් ඒ රළු බව එතනට මතු කරන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට ඊළඟට දැන් ඔය ප්‍රශ්නේම අහනවානේ බෝධිරාජ කුමාරයා බෝධිරාජ කියලා කියන්නේ නිගණ්ඨ ශ්‍රාවකය. නිගණ්ඨ ශ්‍රාවකයා එයා එවනව බුදුහාමුදුරුවොත් එක්ක වාද කරන්න කියලා. මොකක්ද අහන ප්‍රශ්නේ? බුදුහාමුදුරුවෝ හැම විටම ප්‍රියශීලීවද කතා කරන්නේ. එහෙම නැත්නම් අසභ්‍ය විදිහට රළු විදිහට කතා කරනවා. අසභ්‍ය කියන එකේ තේරුම මේ කුණුහරුප කියන කතාවම නෙමෙයිනේ. අසභ්‍ය කියලා කියන්නේ සભ્ય නෑ. අනිත් කෙනාට ඒක ප්‍රිය නෑ රළු වචන. එහෙම නැත්නම් ඒකට කියනවා පරුස වචන. පරුස වචන. පරුස වචන කියන්නේ මේ කුණුහරුප කියන එකම නෙමෙයි. ඒකත් අස පරුස වචනයක් වෙන්න පුළුවන්. තව ඕන තරම් අනිත් අයගේ හිත රිදෙන වචන තමයි පරුස වචන. ඒතර බුදුහාමුදුරුවෝ මෘදු වචන විතරද කතා කරන්නේ පරුස වචනත් කතා කරනවද කියන ප්‍රශ්නය අහන්න. එතකොට මෘදු වචන විතරයි කතා කරන්න කිව්වොත් එහෙනම් දේවදත්ත හාමුදුරන්ට මේ විදිහට නිරය උපදිනවා කල්පයක් උපදිනවා කියලා ඇයිද නිග්‍රහ කළේ? ඇයිද මේ මේ හාමුදුරන්ට තුච්ච වාදයෙන් කතා කළේ? ඇයිද මෝඝ කුරිස කියලා මෙහෙම නිඳා කළේ? මේව මතු කරන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ රළු වචනත් කතා කරනවා කිව්වොත් එහෙම තථාගතයන් වහන්සේට ඒක ගැලපෙන්නේ නැහැ. දැන් මෙහෙම ඔබතෝ කෝටික ප්‍රශ්නයක් හදලා එවුවා. පස්සේ බෝධිරාජ කුමාරයා විදිහ මේක ඇහුවා බුදුහාමුදුරුවෝ. ඒ දානෙකටත් ආරාධනා කරලා ඔක්කොම කරලා දානෙත් දීලා තමයි දැන් මේ වාදයට පටලවා ගන්න ලෑස්ති එතකොට පොඩි දරුවෙක් අර රාජකුමාරයා උකුලේ තියාගෙන තමයි කතා කරන්නේ. පස්සේ බුදුහාමුදුරුවෝ ඔව් කියන්න ගියෙත් නෑ නෑ කියන්න ගියෙත් නෑ. පෙරලා ප්‍රශ්නයක් ඇහුවා. රාජකුමාරය ඔබ ඔය උකුලේ ඉන්න පුංචි දරුවාය මොකුත් තේරෙන්නේ නැහැ. එතකොට අර කිරිමව්වරු බලා ගන්න අය පොඩ්ඩක් එහාට මෙහාට යනවා. පොඩි දරුවා අහුවෙච්ච දේ කටේ දාගන්න. මොනවා හරි කැට කන දෙත්තක් කටේ දාගෙන ඒක ගිලලා උගුරේ හිර වුණොත් ඔබ මොකද කරන්නේ? එතකොට කිව්වා ස්වාමීනි මම ඒක උත්සාහ කරනවා ගන්න. දැන් ගන්න බැරි නම් පහසුවෙන් ගන්න බැරි නම් දරුවා මැරෙන්න ආරිනු. නෑ මැරෙන්න ආරින්නේ මං එහෙම වුණොත් ඔළුව තද කරගෙන කට ඇරලා මොකක් හරි අඩුවක් දාලා ලේ පෙරද්දි හරි මං ඇදලා ගන්නවා. ඉතින් එහෙම කරන එක දරුවට පිහිටාවක් නෑ ස්වාමීනි දරුවගේ ජීවිත රැකගන්න එහෙම කරන්න ඕන. අන්න එහෙම තමයි තථාගතයන් වහන්සේ මුදු විදිහෙන් ඒක කරන්න පුළුවන් නම් මුදු විදිහෙන් කරනවා. ඒතරත්තා විනාශ නොවි රකින්නට ඕන නම් වෙන ක්‍රමයක් නැතිනම් රළු විදිහෙනුත් තථාගතයන් වහන්සේ කටයුතු කරනවා. ඒක තමයි තථාගතයන් වහන්සේගේ මහා කරුණාවේ සඳහන්. ඉතින් ඒ නිසා තමයි අපි හැමතිස්සෙම කියන්නේ මේවා සමතුලිත වෙන්නේ ප්‍රඥාවෙන්. අර නිකන් අපට චරිතයක් හදාගන්න පුළුවන් හරියට ඒ හඳුරු බිම් බලාගෙන යන්නේ මොලොක් විදිහට කතා කරන්නේ සංසුන් විදිහට වань ඒවත් කෙනෙකුට අවශ්‍යයි ඒවා ඒවා තමයි අර රූපප්‍රමාණ බාහිරින් දැකලා පහදින ඒවත් සමාජයට අවශ්‍යයි ඒවා අනවශ්‍යයි කියන එක නෙමෙයි හැබැයි ඒව විතරක්ම දේවල් කරන්න බෑ ඉතින් ශ්‍රාවක චරිතයක් කියන කෙනා යම්කිසි එක පැත්තක් හෝ කීප පැත්තක් තියෙන්නේ. එතකොට ඒ නිසා ශ්‍රාවකයා තුල මොකක් හරි එක ගුණයක් තියෙන්න පුළුවන්. සර්වඥ කියන්නේ එහෙම නෙමෙයි. උන්වහන්සේගේ පිහිට උපකාරේ নানা ප්‍රකාරයට. ඒ නිසා තමයි උන්වහන්සේට පුරුෂ ධම්ම සාරති කියන ඒ බුද්ධ ගුණයෙන් උන්වහන්සේ යුක්ත වෙන්නේ. මොන එතනත්ගේ තරාතිරම මොකද්ද? මෘදුෙන්ද দমনය කරන්නේ රළුෙන්ද කියලා කතාවක් නැහැ. দমনය කළ හැකි නම් দমনය කරන. හැබැයි দমনය කරන්න විදිහේ සාධක ඔහු සතුව ගොඩනැගිලා නැතිනම් කියන්නේ කොච්චර රළු විදිහට පීඩා කළත් එහෙම කරන්නේ නැතිනම් ඒකට දඟලන්නේ නැහැ. දැන් අර කේසි කිව්වනේ ඒ ක්‍රම තුනෙන්ම කරන්න බැරි නම් මරලා දානවා කියලා. පස්සේ කේසි පෙරලා ප්‍රශ්න කරනවා බුදුහාමුදුරන්ගේ. ඉතින් ඔබ වහන්සේ ওই ක්‍රම තුනටම හික්මවන්න බැරි වුණොත් මොකද කරන්නේ? මමත් මරලා දානවා කියලා. එතකොට බුදුහාමුදුරන්ගෙන් කේසි අහනවා ස්වාමීනි තථාගතයන් වහන්සේට ප්‍රාණඝාතය අකපයි. එහෙම කොහොමද කරන්නේ? මේ ආර්ය විනේහි මරා දානවා කියන්නේ ඒ තනත්තා හික්මෙන්නට යෝග්‍ය කෙනෙක් නොවේයි කියලා අතහැර දානවා. ඒ කියන්නේ මෘදු විදිහෙන් කිව්වත් රළු විදිහෙන් කිව්වත් රළුයෙන් මෘදුයෙන් දෙවිදිහෙන්ම මිශ්‍ර කරලා උත්සාහ කළා ඒ මනුස්සයා හදන්න පුළුවන් මට්ටමට වැඩිච්ච කෙනෙක් නෙමෙයි. තව සසරේ අත්දැකීම් ලබලා දුක් විඳලා අපායේ ගිහිල්ලා තව අත්දැකීම් ලබලා විඳලා එන්න ඕනද? එහෙම ආවම තමයි එයාට වැටෙන්නේ මේ ලෝක ධර්මතාවය. එතකම් බුදුහාමුදුරුවෝ දැකලුවයි කියලා හරියන්නේ. එහෙම කෙනා අතල්ලා දාන්න. එතකොට අතහැරලා දානවා කියන එකේ තේරුම යම් කිසි අවවාදයක් දීලා යම් තරමකටවත් හික්මවන්න පුළුවන් නම් එහෙම කරනවා දේවලත් හාමුදුරුව වගේ චරිතයක් උනන් පස්සේ උන්වහන්සේ කෙරෙහි අකරුණාවෙන් නෙමෙයි මහා කරුණාව නිසා අරගෙන ආවේ නැත්තම් ඉතින් අර රන්තලිය ගත්තු දවසේම වැලි ටික අතට අරගෙන මේ වැලි කැට ගන්නට වෛර කරනවා කියලා දේවදත්ත ප්‍රාර්ථනා කරනකොට බෝසතාණන් වහන්සේ අදිෂ්ඨානය කළා නම් මේ අසත්පුරුෂයා මට නිවන් දකින්නකම් කවදාවත් හමු වෙන්න එපා කියලා කාගේ අදිෂ්ඨානයද වඩා බලවත් වෙන්නේ. ඉතින් බෝසත්වරයෙකුට එහෙම කරන්න බැරිකම නිසා නෙමෙයි ආ පස්සෙන් අරගෙන ආවේ. එකම භවයකවත් ඔහුට හානියක් කළේ නැහැ. හැබැයි බෝසතාණන් වහන්සේට කරපු හානිය අප්‍රමාණ. ඒ හැම අවස්ථාවකම සකසන්න උත්සාහ කළේ. අවසාන භවයේත් සකසන්නයි උත්සාහ කළා. ඉතින් බැරිම තැන අතහැර දැම්මා. හැබැයි අතහැර දැම්මේ අකර්මාවෙන් නෙමේ. එහෙම තමයි යා සැකසෙන ක්‍රමය. එතකොට අර සාංශාරිකව ඇසුර ලබා දුන්නේ වැඩෙන්නට. ඒ වැඩුණු නිසා තමයි අවසාන මොහොතේ හරි බුදුන් සරණ ගියේ. ඒ නිසා තමයි නිරේ දුක් විඳලා අත්දැකීම් ලැබලා යලි මනුලොවට ආවන් පස්සේ පසේ බුදු වෙන්නට ශක්තිය මතුවෙන්නේ අර අත්දැකීම් තුලින් ලබාගත්තු ඒ පන්නරය. ඉතින් ඒක නිකන් නෙමෙයි ලැබුණේ බෝසත් ඇසුරත් එක්කලා. ඒ නිසායි උන්වහන්සේ අතහරින්න නැතුව ඇසුරු කරගෙන ආවේ. ඊළඟට චන්න චන්න මහණ වුණාට කිසිම කෙනෙක් කියන උපදේශයක පිළිටන්නේ නැහැ. ඇයි ඒ? චන්නහාමුදුරුවෝ නිතරම කල්පනා මේගොල්ලෝ මේ ඊයේ පෙරේදා විතර මේ අපට උපදෙස් දෙන්න මම මේ බෝසතාණන් වහන්සේත් එක්කලා මේ පුංචි කාලේ ඉඳලම අපි එකට හැදුනේ වෙන්නේ අපි ඉපන්නෙත් එක දවසේ එක යාළුවෝ හැටියට මගේ වාහනේ යද්දි තමයි මේ සතර පෙරණි විදිහට දැක මම නිසා තමයි උන්වහන්සේ බුදු උනේ මම තමයි ඒකටත් උදව් කරන්නේ අන්න එහෙමයි කල්පනා කරන්නේ ඉතින් බුදුහාමුදුරුවෝ දන්නවා දැන් මෙයා බුදුහාමුදුරෝ ජීවත් වෙලා ඉන්න තාක්කල් ඔය මාන්නෙන් ගලවන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරෝ ආනන්ද හාමුදුරන්ට දේශනා කරන ආනන්ද තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බ්‍රහ්ම දණ්ඩනේ පන. බ්‍රහ්ම දණ්ඩේ කියන්නේ කිසි කෙනෙක් කතා කරන්නේ එතකොට උන්වහන්සේට ඕන තරම් දේවල් ඇවිල්ලා කියන්න පුළුවන්. ඒවට කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නේ කිසිම කෙනෙක්. එතකොට බුදුහාමුදුරන්ගේ පිරිනිවන් පෑමෙන් පස්සේ වික්ෂුන් වහන්සේලා ගිහිල්ලා බ්‍රහ්ම දණ්ඩනේ ප්‍රකාශ කළාට පස්සේ කොච්චර එකෙන් කම්පනයක් ඇති වුණාද කියනවනම් උන්වහන්සේ ක්ලාන්ත වෙලා ඇදගෙන වැටුණයි කිය. එතකොට එහෙම කරලා තමයි උන්වහන්සේලා ගොඩගත්තේ. ඒක තමයි මහා කරුණාව. ඉතින් ඒ නිසා මේ උපාය කෞසල්‍ය. උපාය මේ මහා කරුණාව බුදුරජාණන් වහන්සේට එහෙම පාවිච්චි කරන්න පුළුවන් උනේ මහා ප්‍රඥාව නිසා. මේ මහා ප්‍රඥාවෙන් තමයි මේ උපාය කෞසල්‍ය මතු කරන්නේ. ඒ උපාය කෞශල්‍ය මහා ප්‍රඥාවෙන් අවදි වුණේ නැතිනම් අපිට නිකන් හැමතිස්සෙම නලවන්න අත ගන්න සනසන්න විතරයි පුළුවන් වෙන්නේ. ඊට එහා දෙයක් කරන්න බැරි වෙනවා. නිසා තථාගතයන් වහන්සේගේ කරුණාවට සීමා නැහැ. එතකොට ඒ ඒ ඒකට පාවිච්චි කරන ක්‍රමවේදය ඒකට පාවිච්චි කරන වැඩපිළිවෙල මොකක්ද කියන එක ඒක පුද්ගල අනුබද්ධ. ඒක බුදුහාමුදුරුවෝ කරන දෙයක් නෙමෙයි. අරයට යෝග්‍ය ක්‍රමයයි. ඒ නිසානේ තථාගතයන් වහන්සේ වාසනා ගුණ කිසිවකුත් නැති කියන්නේ. සවාසනා සකල ක්ලේශයන් කෙලෙස් විතරක් නෙමේ සාංශාරික පුරුදුත් අතහැරලා. ඇයි පුරුදු අතහැරලා තින්නේ? මතක නැති නිසා නෙමෙයි. කලින් කල විදිහකට නැවත කවදාවත් දේවල් කරන්න එහෙම කරන්න බෑ. කලින් වෙච්ච විදිහකට කවදාවත් යලි හේතු සැකසෙන්නේ නැහැ. නැවුම් විදිහටයි හේතු සැකසෙන්නේ. ඒ හේතු සැකසෙන විදිහට යෝග්‍ය විදිහෙන් යම් යමක් ක්‍රියා කරන්නට නම් කලින් කරපු විදිහට කරලා හරියන්නේ මෙතනට ගැලපෙන. එහෙමනම් ඒ පුද්ගලයා මෘදු විදිහටද සත්කාර ලබන්නේ, රළු විදිහටද සත්කාර ලබන්නේ කියන එක බුදුහාමුදුරගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඒතනත්තාගේ සාධකත් එක්කලා ඔහු උරුම කරගන්නා, ඔහු දිනා ගන්නා දේ. ඉතින් අන්න ඒ විදිහට අපි ගැඹුරින් සිතා බලනකොට තමයි අපට තේරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මහා කරුණාවමයි. එය එක් එක්කෙනා දකින අර්ථකථනය කරගන්නා විදිහ තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට වෙනස් වෙන්න පුළුවන්. ඒකට බුදුහාමුදුරන්ට කරන්න දෙයක් නැහැ. ඒ වගේම මේ මහා කරුණාවෙන් තථාගතයන් වහන්සේ කරන දේ ලබන තැනැත්තා ඔහු ලබන්නේ ඒ ඔහු ලබන්නට සැකසීලා ඇවිත් තියෙන විදිහටයි. ඒකත් බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔහු රළුවෙන්ද দমনය කරන්නේ, මුදුවෙන්ද দমনය කරන්නේ කියන එක බුදුහාමුදුරන්ගේ කාරණයක් නෙමෙයි. ඔහුට අවශ්‍ය ක්‍රමයයි කරන්නේ. දැන් සාමාන්‍ය චරිතයක් ගත්තොත් අපි දේවල් කරන්නේ අපට අවශ්‍ය විදිහට අපි පුරුදු වෙලා තියෙන අපේ ඇබ්බැහි මත, අපේ දැනුම මත, අපේ අත්දැකීම් මත අපට හිතෙන අපේ රුචි අරුචිකම් මත, සමාජ පෙළඹෙන් මත, රටේ ලෝකේ නීතිය මත ඒවා මතයි අපි කටයුතු කරන්නේ. තථාගතයන් වහන්සේ කටයුතු කරන්නේ හේතුඵල සම්බන්ධය මත. ඒ නිසායි තථාගතයන් වහන්සේ මහා කරුණාව මහා ප්‍රඥාව කැටිවුණු චරිතයක් හැටියට හඳුන්වන්නේ. ඉතින් ඔය නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ චරිතය හඳුනා ගන්න පහසු නැත්තේ. ඒක අසීමිතයි. ඒක සාමාන්‍ය කෙනෙකුට ස්පර්ශ කරන්න බෑ. ඒ වගේ ඒ අපේ සීමා මායිම් සියල්ලෙන් එහා තියෙන. ඉතින් අන්න නමුත් ඒකෙන් අදහස් කරන්නේ අපි මොකක්වත් උන්වහන්සේ ගැන නොසිතිය යුතුයි කියන එක නෙමෙයි. අපි උත්සාහ කරන්න ඕන ওই විදිහට ටික ටික තේරුම් ගන්න. ඒ නිසායි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධහම දකින දකින ප්‍රමාණයටයි ඒ තනත්තා තථාගතයන් වහන්සේ හඳුනා ගන්න සමත් වෙන්නේ. මම හිතනවා ඒ ටික ප්‍රමාණවත් කියලා. ඉන්දික මහත්තයාට තායමක් කියන්න ඕනද? ඔව් ඔව් හාමුදුරනේ අර මම ප්‍රශ්නේ අහුවෙත් ඇත්තටම මේ බුදු අර සමහර වෙලාවට අර බුදුහාමුදුරුවන්ගේ මේ හොඳ පැත්ත විතරක් මේ කියන්නේ වහන්සේගේ හැසිරීමේ අහිංසකකම විතරක් පෙන්නනවා. දැන් අර මම චිත්‍රපටයක් දැක්කව ඉන්දියාවේ දෙරණ නාලිකාවේ ගිය එකක් අර මේ ඉන්දියාවේ නිර්මාණය කරපු එකක්. සිද්ධාත් කුමාරයා බොහොම අර දුර්වල පුද්ගලෙක් විදියට ඒකේ පෙන්වන්නේ චරිතය නිකන් අර දේවදත්ත සරයි යාට බයයි මේ නිකන් අර මේ බොහොම අහිංසක නිකන් පීඩාවටපත් වෙන චරිතයක් වගේ පෙන්වන්නේ මේ ඒකට නෑ එහෙම නෑ නේද හඳුනන්නේ ඒකට හේතුව තමයි දැන් චිත්‍රපටය හදන්නේ වර්තමාන සමාජයටනේ සමාජය දේවල් ග්‍රහණය කරගන්න විදිහක් තියෙනවානේ එතකොට ටිකක් රළු විදිහේ ගති ලක්ෂණ ප්‍රකට වුණොත් ඒ චිත්‍රපටය බලන කෙනා ඒ චරිතයත් එක්ක ගැටෙනවා. ගැටුනොත් එයාට අර බෝසත් චරිතය පිළිබඳව ඇතිවිය යුතු ඒ ගෞරවය, ඒ සංවේදී බව ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා චරිතයක් නිර්මාණය කරන්න. දැන් අපි හිතමු අපි ජාතක කතාවක් ආදී කියනකොටත් බුදුහාමුදුරන්ගේ ඒ අපි ප්‍රියමනාප පැති මතු කරනවා මිසක් අනිත් පැති මතු කරන්නේ නැහැ. එතකොට ඒකයි මම සමහර අවස්ථාවල කියන්නේ අද 100ට 73ක් 70ක් ලංකාවේ බෞද්ධයෝ ඉන්නවනම් මේ බෞද්ධයෝ අතර අපි මෙච්චර බුදුහාමුදුරුවෝ ගැන ගෞරවයෙන් සද්ධාවෙන් වඳිනවා පුදනවා කටයුතු කරනවා උනාට තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ හිටියා නම් මේ වඳින එකෙන් හතරෙන් එකක්වත් වඳින එකක් නැහැ. <laughs> <laughs> ඒ ඒ මොකද එහෙම තමයි ඒ ප්‍රායෝගිකත්වය. දැන් අපි හිතමු අම්මා තාත්තා අපි ගැන කරුණාවෙන් මෛත්‍රියෙන් ගුරුවරයා අපි ගැන කරුණා මෛත්‍රියෙන් කටයුතු කළාට දරුවන් කී දෙනෙක් අම්මා තාත්තගේ වටිනාකම ගුරුවරයාගේ වටිනාකම ඒ අවදියේදී තේරුම් ගන්නවද? පස්සේ Taman මව්පිය වුණාට පස්සේ තේරෙනවා අම්මා තාත්තා මැරුණාට පස්සේ ගුරුවරු නැති වුණාට පස්සේ ඒගොල්ලන්ගේ වටිනාකම තේරුම් ගන්නවා. හැබැයි ඒගොල්ලෝ සජීවී චරිත හැටියට ඉන්නකොට දුබලකම දැක දැක ගැටෙනවා. Tamanගේ මින්මෙන් මනිනවා මිස අර වටිනාකම් තේරුම් ගන්න තරම් මනස විවෘත වෙන්නේ. අරතරමින් රේරුකානේ මහානායක හඳුරෝ පවා ප්‍රකාශ කරපු දෙයක් තමයි ඔය මගේ පොත් ටික මම ජීවත්ව ඉන්නවට වඩා සමාජගත වෙන්නේ මම නැති කාලේ. ඒකට හේතුව හැටියට උන්වහන්සේ කියන්නේ පුද්ගලයේ ජීවත්ව ඉන්න තාක්කල් මිනිසුන්ගේ මනසේ අර පුද්ගලය හා බද්ධ වෙච්ච ඊර්ෂ්‍යාව සංසන්දනයක් එතකොට අභිමානයක් තියෙනවා එතකොට ඒවත් එක්ක ගැටෙනවා ඒ නිසා මේ තව කෙනෙක් කිව්ව දේ ගන්න ලෑස්ති නැහැ පුද්ගලයා දැන් නැතිනම් එතකොට පුද්ගලයාත් එක්ක ගැටෙන්න දෙයක් නැහැ කියලා තියෙන කාරණේ ගන්නවා ඒ වඳුරනේ ඒ මගේ තවබෝධය ඒක තමයි බොහොම හොඳ පිළිතුරක්